බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ සමහර අවස්ථාවලදී කොතරම් අසුභ භාවනාව වැඩුවත් සුභ සංඥාවම මතුවේ. පෙර මහත්මයෙකු ඇහතු ප්‍රශ්නයකට පින්වත් ස්වාමීන් වහන්සේ පිළිතුරක් දුන්නේ නම් හතරෙන් එකක් පමණක් පින්කම් වලට සහ අනෙක් වීදම් වලට යොදවන ලෙසයි. එහෙත් පින්වත් ස්වාමීන් වහන්සේ මරණානුස්සතිය වඩන කෙනෙකුට මීට වඩා පින්කම් කිරීමට උනන්දු විය නේද? කෙනෙකු මීට වඩා මරණ සබාවෙන්නේ මරණානුස්සතිය වඩන කෙනෙකු මීට වඩා පින්කම් කිරීමට උනන්දු විය යුතුයි නේද? දෙමාපියන්ට මහා සංඝරත්නයට මීට වඩා අප කැප යුතුයි නේද? කුසල් රැස්කිරීම පිණිස භාවනාවට අමතරව එතනින් නැවතිලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඉතින් දැන් බුදුහාමුදුරුවෝ හතරෙන් එකක් විතරක් වියදම් කරන්න කියලා තියෙන්නේ මැරෙන බව නොදැනගෙනද එතකොට? මරණය මරණානුසතිය වඩන කෙනා ඊට වැඩිය වියදම් කරන්න ඕන කියලා හිතෙනවා නම් ඉතින් වියදම් කරන්න යමක් තියෙන්න එපාය. ඉතින් අර තියෙන ප්‍රමාණය ඔක්කොම වියදම් කරන්න ගියාම අන්තිමට Tamanට යැපෙන්න ක්‍රමයක් නැති වෙනවනේ. ඉතින් ඒ නිසා ලෝකේ දැන් යම් කෙනෙකුට සියල්ලම එකවර දන් දීලා වනගත වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ජීවිතයක් දන් දීලා Tamanට මරණයටපත් වෙන්නත් පුළුවන්. ඒවා වෙනම අවස්ථා. ඒවා වෙනම අදිෂ්ඨානයක් එක්කලා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ලෝකයේ තුල ශක්තිමත්ව පවතිමින් විමුක්තිය සඳහා ක්‍රමානුකූලව ගුණධම් වඩන ගිහියෙකුට කොහොමද පවතින්න ඕන කියලා. ඒතර පැවිද්දාගේ ස්වરૂපයත් එක්කලා පැවිද්දට ආයේක කොටසක් භුක්ති විඳලා හතරෙන් දෙකක් ආයෝජනය කරනවා කියන්නේ පැවිද්ද හම්බ කරන්නේ නැහැ. එතකොට ඒ න්‍යාය පැවිද්දට අදාළ වෙන්නේ නැහැ. ඊළඟට බෝසත්වරයෙක් වගේ පාරමිතා පුරන කෙනෙක් සමහරට එක කොටසක් නෙමෙයි සියල්ලම දන් දීලා වනගත වෙන්නට පුළුවන්. ඒ විශේෂ අවස්ථාවක්. එතකොට උන්වහන්සේ ආයේ දිවි පවත්වන්න ගිහියෙක් හැටියට එතන පැවතිලා ව්‍යාපාර කරන්න උන්වහන්සේට අදහසක් නැහැ. ඒ වගේම මේ අර වගේ භාවනා කරන්න යන යෝගියෙක් ඊට වඩා වෙනස් අවස්ථාවක් පරිහරණය කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා Tamanට හැඟෙනවා නම් මට මේවා තවදුරටත් පවත්වාගෙන ඉන්නට ඕනේ නැහැ. හෙට අනිද්දා මම මැරෙයි. ඊට ඉස්සෙල්ලා මේ ටික ඔක්කොම දන් දෙන්නට ඕනේ කියලා හිතෙනවා නම් ඉතින් එහෙම දෙන්න පුළුවන්. ඒතර පැවැත්ම ගැන අපේක්ෂාවක් නැතුව. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ ගිහියෙක් හැටියට ජීවිතය පවත්වාගෙන ಗುಣධම් උත්පවත්වාගෙන අමුදරුවන් පෝෂණය කරගෙන සමතුලිතව යන ජීවිතයකට ඉපයින් පරිහරණය කිරීම සමබර කරගන්න ඕන කොහොමද කියන කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒක තම තමන්ගේ පෞද්ගලික ඉලක්කත් එක්කලා තමන්ට අවශ්‍ය විදිහට සකස ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි. අර පොදුවේ කාටත් ගිහියෙක් හැටියට ගුණධම් වඩන්න ඒ කියන්නේ ධනයේ ඉපයීම පරිහරණය කිරීම පිළිබඳව ගිහියෙක් පිළිපදින්න ඕන පොදු රටාවයි මේ දේශනා කරන්නේ.